අපි විවිධ පරයයන්ගෙන් ඒ උතුම් නිවීම, සැනසීම ලබා ගන්න ආකාරය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්නට යෙදුණා. ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩය අදාළ කරගෙන අපි සාකච්ඡාවට ප්‍රවේශය අරගෙන ඊට පස්සේ බොහොම වැදගත් දහම් පරයායක් දක්වන ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩ විග්‍රහයටත් අපි අදාළ කරගත්ත පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි සත්‍යසත්‍යය ඥාන ධර්මයනොත් අපි කතා කරමු කියන අදහස ඇති කරගෙන අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය සාකච්ඡාවට භාජනය කරන්න තියෙන්නේ. එතනදී ඉස්සෙල්ලාම අපි මූලික ලෙසම සුතමය ඥානය පිළිබඳව විග්‍රහ කරගන්න තියදුනා. සුතමේ ඥානය පිළිබඳව විවිධ පරයයන්ගෙන් අපි විග්‍රහ කරගෙන යනකොට පරිඤ්ඤය ධර්මයන් පිළිබඳව අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව එක ආකාරයකින් දෙආකාරයකින් තුන් ආකාරයකින් මේ විදිහට අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා දස ධම්මා අභිඤ්ඤේය දස නිජ්ජර වත්තුනි කියන එක මේ ධර්මතා 10ක් නුවණින් දත යුත්තේ මොනවද මේ ධර්මතා 10 මේ දස නිජ්ජර වත්තු කියන එකත් එක්ක අපි හොඳ සාකච්ඡාවක් සිදු කරන්න තියදුනා පහුගිය දේශනා කිහිපය තුලම එතකොට දැන් මේ සංඛ්‍යාත්මකව වැඩි වෙමින් ආපු ක්‍රමවේදයකට සුතමේ ඥානයේ පිළිබඳව දක්වන්නට යෙදුනා. පින්නතුනි මෙතනදී අපිට ප්‍රධාන වශයෙන්ම දැක්වෙන ප්‍රධාන වශයෙන්ම අපිට තේරුම් ගන්නට තියෙන කාරණයක් තමයි මේ සද්ධර්මයේ ඕනම තැනකින් ඕනම විදිහකට අපි යම් අවබෝධයක් ලබනවා නම් ඕනම විදිහකට අපි ඒ ධර්මයේ පිළිබඳව දැනගන්න බවක් තියෙනවා නම් විශිෂ්ට නුවණකින් ඒ හැම දහම් පරයයක්ම සුතමේ ඥානයේ ගණයට යනවා අභිඤ්ඤේය ධර්මයක් ගණයට යනවා එනිසා මේක බොහොම 84000ක් ධර්මස්කන්ධය තුලම පැතිරුණු නුවණක් තමයි මේ සුතමේ ඥානය කියලා කියන්නේ ඕනම ධර්මයක් විශිෂ්ට නුවණින් අපිට තේරුම් ගන්නට තියෙන දෙයක් ඒකට ඒ ධර්මතාවය පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගන්නවා නම් නුවණින් දැනගන්නවා නම් මේකට කියනවා අභිඤ්ඤයයි කියලා. ඒ අභිඤ්ඤය වූ ධර්මය අපිට කොමක්දයි කියලා අහලා දැනගන්නට තියෙන දෙයක්. ඒ නිසා තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියන්නේ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල අපි කතා කරනවා දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපට්ටි ඵලය කියලා. මේ න්‍යාය දහසක්. සෝතාපට්ටි ඵලයටපත් වෙන්න න්‍යාය දහසක් තියෙනවා කියලා. මෙන්න මේ හැම න්‍යායක්ම අභිඤ්ඤීය ධර්ම විශයක්. ඒ අභිඤ්ඤීය ධර්ම විශය අපිට විශේෂ නුවණින් අවබෝධ කරගත යුතුයි. එතකොට ඒ විශේෂ නුවණ මම කියන්නේ ඒ න්‍යාය 10ම අපි අධ්‍යයනය කරලා ඒක දැනගෙන ඉවරුණාට පස්සේ සෝතාපට්ටි ඵලය ලැබෙනවා කියන එක නෙමෙයි. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මය ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තාම එක පරයයක් හරි අපිට අහලා නුවණින් දැනගෙන තමයි ඒ ධර්මය අවබෝධ කරගන්න තැනට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මෙන්න මේ කාරණාව ටිකක් අපේ මනස තුළ ඇති කරගෙන අද දවසේදී අපිට තියෙනවා අර සංඛ්‍යාත්මක ක්‍රමයට අපි කතා කරගෙන ආව එක් ධර්මයක් තියෙනවා අභිඤ්ඤේය ධර්මතා දෙකක් තියෙනවා අභිඤ්ඤේය ධර්මතා තුනක් තියෙනවා අභිඤ්ඤේය කියලා අපි කතා කරගෙන ආවා ඒ කාරණය ටිකක් එතනින් එහාට ගිහිල්ලා පෙන්නනවා භාග්‍යතුන් වහන්සේගේම දේශනා සූත්‍ර දේශනාවන් අරගෙන සරියුත් මහතෙරුන් වහන්සේ දේශනා කරනවා සබ්බම් භික්ඛවේ අභිඤ්ඤේයං කිංච භික්ඛවේ සබ්බම් අභිඤ්ඤේයං මහණෙනි මේ සියල්ල නුවණින් දත යුතුයි. මොනවද මේ සියල්ල නුවණින් දත යුතුයි කියලා පෙන්වුවේ? චක්කුම් භික්ඛවේ අභිඤ්ඤේයං රූපා අභිඤ්ඤේයා චක්කු විඥානං අභිඤ්ඤේයං. චක්කු සම්පස් චක්කු සම්පස්සෝ අභිඤ්ඤේයෝ යම්පිදං චක්කු සම්පස්ස පච්චා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිඤ්ඤේයං. මෙන්න මේ විදිහට අපි නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම පිළිබඳව අපිට පෙන්වනවා. එතකොට දැන් චක්කුම් භික්කවේ අභිඤ්ඤයයන් මානෙනි ඇස කියන එක අභිඤ්ඤේය ධර්මයක්. ඇහැ කියන එක නුවණින් දත යුතුයි. එතකොට රූපා අභිඤ්ඤේය මේ රූප කියන එකත් අභිඤ්ඤේයයි රූප කියන එකත් නුවණින් දත යුතුයි. චක්කු විඥානං අභිඤ්ඤේයං චක්කු විඥානය කියන එකත් අපි දත යුතු ධර්මයක්. චක්කු විඥානය නිසා මේ පින්නම් සංගති පස්සෝ කියනකොට තිදෙනාගේ එකතුව නිසා ඇතිවෙන ස්පර්ශය කියන එකත් නුවණින් දත යුතු ධර්මයක්. ඒ වගේම මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදිතයක් තියෙනවා නම් වේදනා සංඥා වේදනාවන් තියෙනවා නම් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අදුක්කම සුඛ වශයෙන් හෝ තම්පි අභිඤ්ඤයයන් අන්න ඒ ධර්මයක් අපි නුවණින් දත යුතුයි. එතකොට මෙන්න මේ කාරණාව දිහා අපි අරගෙන බලනකොට චක්කුම් බික්කවේ අභිඤ්ඤයන් දැන් මේ සියල්ල අවබෝධ කර යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළ මේ සියල්ල කියන තැන පිළිබඳවත් මේ තුල විවරණයකට ලක් කරනවා ඇස රූපය චක්කු විඥානය මෙන්න මේ ධර්මතා ටික සියල්ලම ඒ වගේම කන සද්දේ සෝත විඥානය සහ ඒ ප්‍රත්‍යයෙන් උපන් සම්පස්සේ වේදනාවන් තියෙනවනම් මේ ටික තමයි සියල්ල. ඒකට මේ සියල්ල අභිඤ්ඤයයි කියලා දේශනා කරන්නේ මේ ස්පර්ශ ආයතන 6 එතකොට දැන් මේ ටික තුල තමයි සියල්ල ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපිට දකින්නට තියෙන්නේ. දැන් මේ ටික අභිඤ්ඤයයි කියලා කියනකොට අපිට මේ ධර්මයන් පිළිබඳව විශේෂිත වූ නුවණක් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා අපි උදාහරණයක් හැටියට ඇහැ නුවණින් දත යුතු ධර්මයක් හැටියට ගත්තොත් අපි ඇහැ කියන එක පිළිබඳව ඔබ යම් අවබෝධයක් ලබා ගත්තා රූපකාණ්ඩය පිළිබඳව අපි කතා කරනකොට මේකේ මුලින්ම ඔබට ලොකු අවබෝධයක් ඇති වුණා. කොහොමද ඇහැ පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නේ? ඇහැ කියලා කියන්නේ කොතනද? මේ කාරණා ටික පිළිබඳව ඔබට හොඳ යථාබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. අපි දල වශයෙන් මේ පිළිබඳව සිහිපත් කරගත්තොත් අපි දන්නවා ඇහැ කියලා කියනකොට ඔබ වර්ණ රූපයක වර්ණ සතහනක හෝ බාහිර වෙනත්යම් රූපායතනයක හෝ ඔබ දන්න ඇහැක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔබ තව කෙනෙකුගේ හෝ දැකලා තියෙනවා නම් ඒ ඔබ දන්න ඇහැ පිළිබඳව නෙමෙයි මේ ශාසනය ඇහැ කියලා කතා කරන්නේ. ඒකට කියන්නේ රූපායතනය කියලා. ඒකට මේ දර්ශන කෘත්‍යයත් සමග ඇතිවෙන මේ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන ස්වභාවයත් එක්කයි අපි මේ ඇහැ කියන දේ ගැන කතා කරන්නේ. එතකොට අපි ඒක කතා කළා ඇස ඇති කල්හි රූපය, රූපය ඇති කල්හි ඇස. ඒකට මෙන්න මේ අන්‍යෝන්‍ය න්‍යාය. ඇස නැත්තම් අපි රූපය ගැන කතා කරන්නේ නැහැ. රූපේ නැත්තම් ඇහැ ගැන කතා කරන්නේ. ඒකට මෙන්න මේ අන්‍යෝන්‍ය ධර්මයේ අන්‍යෝන්‍ය න්‍යාය පිළිබඳව අපි ඇහැ කියන එකත් එක්කම කතා කළා. එතකොට මෙතනදී විශේෂයෙන්ම අපිට තියෙන කාරණාවක් අපිට දැනගන්නට ඇහැ කියනකොට මේ ධර්මයේ විග්‍රහ කිරීමේදී ආකාර කිහිපයකට ඇහැ කියන එක පිළිබඳව විග්‍රහ වෙලා තියෙන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අපි සසද්ධාර චක්ෂාදී වශයෙන් ගන්නකොට මේ අපි දන්න අද ඇහැ පිළිබඳව කතා කරන තැනකුත් නැත්තේම නෙවෙයි. ඒ වගේම තවත් අපිට තියෙනවා අපි දන්න ඇහැ පිළිබඳව කතා කරන තැනක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සලායතන සංයුත්තේදී ආයතනයන් පිළිබඳව දේශනා කරන අවස්ථාවවලදී මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ පහ කරව. මහණෙනි කුමක්ද තොපගේ නොවන ධර්මය? මහණෙනි ඇස තොපගේ නෙවෙයි, රූපය තොපගේ නෙමෙයි, චක්කු විඥානය තොපගේ නෙමෙයි. එහෙනම් මේ අපගේ නොවන ඇස පහ කළ යුතු ධර්මයක්. අපගේ නොවන රූපය පහ කළ යුතු ධර්මයක්. අපගේ නොවන චක්කු විඥානය පහ කළ යුතු ධර්මයක්. මෙන්න මේ විදිහට අපිට මේ ධර්මතාවයන් පහ කළ යුතු ධර්මතා සමූහයක් හැටියටත් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. එතකොට අපිට දැන් පැහැදිලිව පේනවා අපිට දර්ශන කෘත්‍ය ඇති වෙන මොහොතේදී කවදාවත් එතන මාර්ග සත්‍යයක් උපදින්න පුළුවන් තැනක් නෙමෙයි. තෘෂ්ණා විප්‍රයුක්ත චිත්තයක් විදිහට ඒ තෘෂ්ණා විප්‍රයුක්ත චිත්තයේදී අපිට එතන මාර්ග සත්‍ය උපදින්නේ නැහැ. ඒ වගේම එතනදී අපිට නිරෝධ සත්‍ය එතනදී උපදින්නෙත් නැහැ. ඒ මාර්ග සත්‍ය හෝ නිරෝධ සත්‍ය උපදින්නේ නැති තැනක තැනක් ගැනයි අපි මේ කතා කරන්නේ. මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය උපදින්නේ නැති තැනකදී අපිට මේක ප්‍රහාණය කරනවා කියන කාරණාව කවදාවත් ඇහැ කියන එක ළඟදී යෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට ඇස ප්‍රහාණය කළ නොහැකිද? එහෙනම් ප්‍රහාණය කළ යුතු ඇස කුමක්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි ඇහැයි කියලා කියනකොට අපි ඒකාන්ත වශයෙන්ම නොගත යුතුයි ඇහැ සහ රූපය ගැන කතා කරන හැම මොහොතකදීම මේ කතා කරන්නේ අපි දන්න ඇහැයි කියන තැනිනුත් නොගත යුතුයි. ඒ වගේම හැබැයි ප්‍රසාද මට්ටමින් ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියන පෙන්නන තැනකදී අනිදස්සන ඒ වගේම සප්පටිග කියලා පෙන්නන අවස්ථාවේදී පෙන්නන ඇහැ කියන මේ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන තැන ඇහැයි කියන තැනින්නුත් අපි නොගත යුතුයි. ඒ කියන්නේ මේ එකම න්‍යාය විතරක් නෙමෙයි පවතින්නේ කියන එකයි මම මේකෙන් අදහස් කරන්නේ නැතිනම් එකක් වැරදි කියන එක එහෙම නෙමෙයි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අද දවසේදී මෙන්න මේ විදිහට සබ්බම්බික්ඛවේ අභිඤ්ඤයයන් කියනකොට ඇහැ පිළිබඳව නුවණින් දකින්න. එතකොට බොහොම රළු මට්ටමේම මම කතා කළොත් එහෙම සියල්ල අපි නුවණින් දකිනකොට අපිට නුවණින් දැක්ක යුතු දෙකක් හම්බෙනවා. නුවණින් දැක්ක යුතු දෙකක් හම් වෙනවා. ඒ තමයි ඔබට ලැබෙනවා ප්‍රහාණය කළ යුතු ඇහක් සහ යථාභූතව දැක්ක යුතු ඇහක් කියලා කියන කාරණා දෙකක්. ඒ කියන්නේ මේක මේ උත්තරය ලබා ගන්නට අවශ්‍ය වුණ මූලික සාධකයන් සහ මූලික ධර්ම න්‍යාය පිළිබඳව මම ඔබට සිහිපත් කරන්නම්. එතකොට මේ ත්‍රිපිටකාගත මේ ධර්ම න්‍යාය මේ සූත්‍ර ධර්මයන් සලකා තමයි අපි මේ අර්ථය ලබාගත්තේ කියන එක දැන් බුදුරජාණන් වහන්සේ ඇහි ප්‍රහාණය වදාළනවා. ඇහැ දුරු කරන්න කියලා දේශනා කරනවා. ඉතින් අපි දන්නවා දුක්ඛ සත්‍ය පරිඤ්ඤය ධර්මයක් නුවණින් දැක්විය යුතු ධර්මයක් විදිහට පෙන්නනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු ධර්මයක් විදිහට පෙන්නනවා. ඒකට ඇහැ කියන එකත් ප්‍රහාණය කරන්නට දේශනා කරනවා. අපි අර මුලින් මතක් කළා වගේම ඇහැ කියන එක කවදාවත් හටගන්න මොහොතේදී ඒ තෘෂ්ණා විප්‍රයුක්ත තණ්හාවේ දෙන්නේ නැති චිත්තයේදී සමුදයේ දෙන්නෙත් නැහැ මාර්ගයේ දෙන්නෙත් නැහැ ඒ වගේම Nirodhaye දෙන්නෙත් නැහැ එතන දුක්ඛ සත්‍ය පමණක් පවතිනවා මෙන්න මේ වගේ තැනකදී අපිට ඇහැ දුරු කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නමුත් අපිට ඇහැ දුරු කරන්න කියලා කිව්වනම් දුරු කළ හැකි දුරු කළ යුතු හැකුත් තියෙනවා ඒ දුරු කළ හැකි දුරු කළ යුතු ඇහැ තමයි යම් මොහොතක මේ ස්කන්ධ ධර්මතා සමූහය හටගෙන නිරුද්ධ වුණා නම් එහෙම නැතිනම් ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකදී අපි මේ ධර්මයන් අරමුණු කරගෙන මේ ධර්මයන් පිළිබඳව නැවත සාසවා උපාදානීය කියන මට්ටමින් ආශ්‍රව සහිත වූ උපාදානීය මට්ටමින් අසුරු කරනවා නම් අන්න එතකොට අපිට හම්බෙනවා අර හටගෙන නිරුද්ධ වුණ දර්ශන කෘත්‍ය පිළිබඳව අදහසක් නැතිකම නිසා අපි රූපය දකිපු ඇහැ තියෙනවා. ඒ වගේම අපි දැකපු රූපායතනයේ බාහිර තියෙනවා. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා කියලා නැවත අපේ ආශ්‍රව සහිත, උපාදාන සහිත මනසට හසු වෙලා තියෙනවා ඇති රූපය සහ පවත්නා ඇස පිළිබඳව දැක්මක්. මෙන්න මේ පවත්නා ඇස අපි දන්න පවත්නා ඇස ඇත්තටම දුරු කළ යුතු මට්ටමක්. ඒක අපි ඔබට මතක ඇති අපි කතා කළා චතුරාර්ය සත්‍ය විග්‍රහය පිළිබඳව අපි කතා කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ කියන්නේ අභිඤ්ඤේය ධර්මයන්ගේ හතරේ සංඛ්‍යාව පිළිබඳව අපි කතා කරනකොට චතුරාර්ය සත්‍ය කතා කළා. චතුරාර්ය සත්‍ය කතා කරනකොට ඔබට මතක ඇති මේ වෙලාවේදී අපි සමුදය සත්‍ය පිළිබඳව කතා කරනකොට සමුදය සත්‍යයේ විශේෂ ලක්ෂණයක් පෙන්වනවා. ඒ තමයි සමුදේ සත්‍ය පෙන්වපු විශේෂ ලක්ෂණයක්. මේක ආයෝහනට්ඨෝ සමුදේ තියෙන ප්‍රධාන දේ තමයි ආයෝහනාර්ථයක් රැස් කරන කමක් තියෙනවා නිධානට්ඨෝ නිධානාර්ථයක් තියෙනවා මෙන්න මේ අර්ථයන් අපිට සමුදයේ දැක්ක හැකි ලක්ෂණයක් සමුදේ දැක්ක හැකි මේ ලක්ෂණයන් එතකොට ආයෝහනාර්ථයක්පත් වෙනකොට රැස් කරගන්න කමක් බවට පත් වෙනකොට අපි රූපං රූපත්ථාය අபிසංකරොන්ති තී සංඛාරෝ කියන වගේ රූපේ රූපේ පිනිස ආයෝහණය කරනවා. අපි රූපේ රූපේ පිනිස සකස් කරනවා, රැස් කරනවා. මෙන්න මේ තැනකදී අපිට හැම වෙලාවකදීම රූපායතනය කියන එක පිළිබඳව ඇහැ පිළිබඳව ඇහැ නැති තැන ඇහැ පිළිබඳව හැඟීමක් පවතිනවා. ඇහැ ඇස නැමැති රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නැතිනම් අපි ආයතන ටික අර කතා කරපු චක්කායතනය කතා කරපු රූපකාණ්ඩය තුල දැනුම ඔබට අත්‍යන්තයෙන්ම උපකාර වෙනවා මේ ධර්මයේ තේරුම් ගන්නට. ඇහැ කියන එක අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා කියපු දේ ඔබට මතක ඇති. ඒ හටගෙන නිරුද්ධ වුණ ඇහි Nirodhe නොදන්නකම නිසා ඔබ නැවත බාහිර රූපය ඇති බවට රූපය දකින ඇස ඇති බවට ඒ වගේම ඇස අයිති Taman ඇති බවට අරමුණු කරගන්න මට්ටමක් තියෙනවා අන්න ඒ මට්ටමේදී ඔබට කියනවා ඔබට සියල්ල තියෙනවා ඇහැ තියෙනවා ඒ වගේම රූපේ තියෙනවා චක්කු විඥානයේ තියෙනවා ස්පර්ශයේ තියෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන් තියෙනවා. ඒතකොට දැන් මෙතන විශේෂත්වයක් තියෙනවා මේ චක්කු සම්පස්සය ප්‍රත්‍යයෙන් තච්චා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා විපාක මට්ටමින් අපිට උපදින වේදනාව කියන තැන විපාක මට්ටමේදී අපිට උපදින වේදනාව ඇත්තටම පවතින්නේ උපේක්ෂා සහගත මට්ටමක පවත්නා වේදනාවක්. ඒකට අපි දන්නවා ඇහැට රූපයක් ගැටෙනකොට අපිට ඇහැට ගැටෙන රූපායතනයේ ආරම්භය ඇත්තේ නැහැ. සැප දුක් වෙන බවක්. රූපේ තුල ඇති උනේ අපි විපාක චක්කු විඥාන සිතේදී ඒක උපේක්ෂා සහගත සිතක්. එතකොට දැන් මෙන්න මේ මට්ටමේදී අපිට ඇහැට පේන රූපයේ සැප වේදනාවක් ගෙනාවේ නැහැ. ඒ වගේම ඇහැට පේන රූපයේ දුක් වේදනාවක් ගෙනාවේ නැහැ. එතකොට මෙතන කතා කරනවා චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිනේය. මේ චක්කු සම්පස්සයෙන් උපන් චක්කු සම්පස්සේ නිසා හටගත් වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව සැප වූ හෝ දුක් වූ හෝ අදුක්කම සුඛ වූ හෝ උපේක්ෂා සහගත වූ හෝ වේදනාවක් තියෙනවා නම් මේකත් දත යුතුයි කියලා. ඒක දැන් මේ සියල්ල හැටියට පෙන්නපු ධර්මතා ටික අපි සියල්ල ඇසුරු කරලා තියෙන්නේ. සියල්ල බවට පත් කරලා තියෙන්නේ මේ ධර්මතා ටික යථාභූත ධර්මය හටගෙන නිරුද්ධ වුණ තැනකදී අපි ඇති හැටියට ගත්ත දේ. ඒකට සබ්බ සූත්‍රය වගේ සූත්‍රයක් අපි එතනට ওই න්‍යාය ඔස්සේ බහලා බැලුවොත් ආදිත්ත පරියායාදී සූත්‍ර දේශනාවල දැක්වෙන කාරණා සමූහයත් සමග මහණෙනි සියල්ල ඇවිල ගන්නා ලදී. එතකොට කුමන සියල්ලද ඇවිල ගන්නා ලද්දේ? ඇහැ ඇවිල ගන්නා ලදී, රූපය ඇවිල ගන්නා ලදී, චක්කු විඥානය ඇවිල ගන්නා ලදී මේ ධර්මයේ ජාතිය, ජරා, මරණ ආදීන්ගෙන් ඇවිල ගන්නා ලද ධර්ම. එතකොට මේ ජරා මරණයන්ගෙන් ඇවිල ගන්නා ලද ඇහැ ගැන කතා කරා නම්, රූපය ගැන කතා කරා නම් ඒ මට්ටම කතා කරන්නට වෙන්නේ අපිට නව කර්ම සකස් වෙන මට්ටමකදී එහෙම නැතිනම් අපි මුලින් කතා කරලා තියෙනවා පටිසම්භිදාවෙම එන චර්යානාන්නත් ඥානය පිළිබඳව චර්යානාන්නත් ඥානයේදී අපි විග්‍රහ කරගත්ත අඥාන චර්යා කියන මට්ටමේදී. දැන් මෙන්න මේ ධර්මයන් ගැන අපිට බලනකොට ඔබට පේනවා ඇහැ හටගෙන නිරුද්ධ වුණ තැනක ඇහැ නොවන තැනක ඇහැ ගැන දැනගන්න මට්ටමක් තියෙනවා. ඇහැ නොවන තැනක රූපේ නොවන තැනක රූපේ දැනගන්න මට්ටමක් තියෙනවා. ඒ වගේම මේ ඇහැ නොවන තැනක අපි ඇහැ පිළිබඳව දැනගන්න මට්ටමේ සිතක් පවත්වන මට්ටමක් තියෙනවා. මෙන්න මේ ටික අපි නැවත ආශ්‍රව සහිත උපාදාන සහිතව ඇසුරු කරන මට්ටමක්. මේක භූතේ නෙමෙයි. මේක පකති පරිසුද්ධ මිදන් චිත්තං කියපු මට්ටම නෙමෙයි. මේක ප්‍රകൃතියම ප්‍රභාෂර මට්ටමක් නෙමෙයි. මේක උපාදානස්කන්ධ මට්ටමක්. එතකොට මෙන්න මේ මට්ටම තුල රැඳී ඉන්න මට්ටමට කෙනාට කියනවා මේ ධර්මතාවයන්ගෙන් සියල්ල දත යුතුයි කියනකොට මේ මට්ටමක් දත යුතුයි. ඒ වගේම ඇහි ඇති යථාභූත ස්වභාවයත් ඔහු දත යුතුයි. ඇහැ කියන එක අපි කලින් කතා කළා වගේම අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක්. එතකොට මේ ධර්මතා දෙකක් දෙකක් මෙතන තියෙනවා. ධර්මතා දෙකක් මෙතන තියෙනවා. ඇහැ කියනකොට රළු විදිහටම අපි කතා කළොත් ඇස් දෙකක් ගැන කතා කළා. එක ඇහක් තමයි ඇහැ නොවන තැනක ඔබ ආශ්‍රව සහිතව සාසව උපාදානීය වශයෙන් ඇති කරගත්ත ඇහක්. අනිත් ඇහැ තමයි ඔබට පකති පරිසුද්ධ මිදං චිත්තම් ප්‍රകൃතියේම ප්‍රභාෂර මට්ටමින් ඔබට ඇති වුණ ඇහැ කියන තැන. එතකොට මෙන්න මේ මට්ටමේ දෙආකාර ධර්මයක් ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට අභිඤ්ඤය ධර්ම හැටියට ඔබට පේනකොට අර ප්‍රහාණය කළ යුතුයි වගේ තැනක් ඔබ දන්නකොට කතා කරනකොට ඔබට නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රහාණය කළ යුතු වෙන්නේ ආයෝහනාර්ථයෙන් කතා කරන හැටි පිළිබඳව. ඒ කියන්නේ අපිට ඇහැ ඇති බවට රැස් කරගත්ත මගේ ඇහැ කියන්නේ ඔබට දැන් මේ පේන රූපය ඇති බවට අරගෙන තව රූපයක් දකිනකොට ඒ කලින් තිබුණු ඇහැටම තමයි අනිත් රූපයක් ගැටුනේ කියලා ඔබට යම් දෘෂ්ටියක් පවතිනවා. එතකොට අන්නේ පවත්නා මිච්ඡාදිට්ඨි ස්වභාවය, වැරදි දෘෂ්ටි ස්වභාවය ඔබට රූපේ පැත්තෙන් පේනවා. පේනකොට අපිට හිතෙනවා මේ ධර්මයන් පිළිබඳව ඇත්තටම පවතින්නේ බාහිර තියෙන නිසායි අපිට තියෙන දෙයමයි පවත්නා ඇසකට ඇසුරු වෙන්නේ කියලා. නමුත් යථාභූත ස්වභාවය තමයි ඒ ඒ මොහොතට චිත්‍ර මාත්‍රයක්. එහෙම නැතිනම් වර්ණ සටහන් මාත්‍රයේ සමගම ඇහැ ඉපදුන ඇහැ සමගම වර්ණ සටහන ඇති වුණා කියන තැනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක්. එතකොට ඔබ අද ප්‍රහාණය කළ යුතු වෙනවා අර පවත්නා ඇහැක් හම්බෙන සමුද්දයේ ලක්ෂණය කොට ඇති අර ඇහැක් ඔබ දුරු කළ යුතු වෙනවා. එතකොට ආයෝහනාර්ථයේ ඇහැ ඔබ දුරු කළ යුතුය. ආයෝහනාර්ථයේ රූපය ඔබ දුරු කළ යුතුය. ආයෝහනාර්ථයේ විඥානය ඔබ දුරු කළ යුතුය. ආයෝහනාර්ථයේ ස්පර්ශය ඔබ දුරු කළ යුතුය. ආයෝහනාර්ථයේ වේදනාව ඔබ දුරු කළ යුතුය. ඒ ඇහැට ආපු වේදනාව ගැන ඔබ දන්නවනම් සැප දුක් උපේක්ෂා වශයෙන් ඒක ඔබ රූපේ පැත්තට බහලා බලනවා නම් ඔබට පේනවා ඒක රූපෙට අයිති දෙය හැටියට. එතකොට මේ ධර්මතා ටික ඔක්කොම ඔබ සහජාත වශයෙන් හදාගත්ත දෙයක්. යථාභූත වශයෙන් පවත්නා ධර්මයේ තුල ඇහැ රූප පුරේජාතයි චක්කු විඥානාදී අනිත් ධර්මයන් පච්චාජාතයි. එතකොට මෙතනදී අපි අසුරු කරන තැනදී ඔක්කොම මනෝවිඤ්ඤාණය තුලින් දැනගන්න මට්ටමකට එනකොට මේ ඔක්කොම සහජාත ධර්ම බවට පත් වෙලා. ඒ කියන්නේ එතන චක්කායතනේ නැමැති ආයතනේ සහජාතයි කියලා කියනෝ නෙමෙයි. ආශ්‍රව සහිතව ඇස අසුරු කරනවා කියන මට්ටමක්. මෙන්න මේ වගේ ස්වභාවයක් තුළ අපිට දැන් චක්කුම් බික්ඛවේ අභිඤ්ඤයයන් කියනකොට මහණෙනි සියල්ල දත යුතුයි කුමක්ද සියල්ල මේ ඇස කියන එක අපි දත යුතුයි කියලා කියනකොට ඔන්න ඔය විදිහට අපිට මේ ආයතන පරයයන් ඇහැ කියන එක හසු වෙලා තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම අපිට ප්‍රශ්න සමුදායකට ප්‍රතිපදාව තුළ මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඇහැ කියන එක බෙදානු ගත්තොත්. මොකද එක තැනකදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ආයතනය කියන ටික දුක්ඛ ධර්මයක් හැටියට. ඒ වගේම අපිට දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි නෙමේ දුක්ඛ සත්‍ය පිරිසිදු දැක්විය යුතුයි කියලා. ඒකල තව තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියන එක ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා. එතකොට ඇහැ කියන එක දුක්ඛ සත්‍යයට අයිති දෙයක් නම් එහෙනම් අපි කතා කරලා තියෙන්නේ දුකේ ප්‍රහාණය පිළිබඳව. සාක්ෂාත් කිරීමක් නෙමෙයි. නමුත් ඔබ අද දවසේදී ඔබට ප්‍රහාණය කළ යුතු ඇහැකුත් ඔබට හම්බෙලා තියෙනවා. හේතුව ඔබට සමුදේ ස්වභාව කොට ඇති ධර්මය හම්බෙලා තියෙන නිසා. ඇස සමුදේ කොට ඇති ධර්මයක් රූපය සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක්. ඒතකොට මේ ඔක්කොම ධර්මයන් සමුදේ ස්වභාව කොට ඇති ධර්ම. මේකෙන් කියන්නේ දුක්ඛ සත්‍ය නෑ කියලා නෙමෙයි. අර ස්කන්ධ මාත්‍රයම දුක්ඛ සත්‍යයට අයිති ධර්මයක්. ඒ නිසා තමයි රහතන් වහන්සේටත් මේ දුක්ඛ සත්‍යයක පැවැත්මක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ කායික මානසික දුක නෙමෙයි. ඒකට කියන්නේ දුක කියලා මිසක දුක්ඛ සත්‍ය යන නාමයෙන් නෙමෙයිනේ. එතකොට දුක ඇති තැන දුක්ඛ සත්‍ය තිබුණට දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම දුක පවතින්නේ නැහැනේ. එතකොට රහතන් වහන්සේ කියන මට්ටමේදී ස්කන්ධ ධර්මයන්ගේ ඇති බර බව, බාරාහවේ පංචස්කන්ධා කියපු මට්ටමින් ඇතිවෙන ස්කන්ධ මාත්‍රික දුක පැවතුනාට පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ධර්මයාගේ වේදනාත්මක දුක්ඛ ධර්මයාගේ පැවැත්මක් එතන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපි අභිඤ්ඤේය ධර්ම විශ්ය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඔක අපිට සංඛ්‍යාත්මක ભેදයකින් තොරව අපි කතා කරන අභිඥේය ධර්ම. ඒකට දැන් අනිත් මෙතනදී දැක්වෙන සුවිශේෂ කාරණය තමයි ආයතන ධර්මතා ටික. දැන් මේ සියල්ල දත යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආයතන ටිකත් එක්ක ගිහිල්ලා. ආයතන ටිකෙන් පරිබාහිර ධර්මයක් ගැන සියල්ල හැටියට අරගෙන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකයේ සියල්ල කියලා කතා කරනවා නම් කතා කළ හැක්කේ ආයතන ධර්මතා ටික අනුව ගියපු ධර්මයක්. අපි ආයතන ටික නැමැති මේ සීමාවෙන් ඔබට එක අංශු මාත්‍රයක්වත් ගිහිල්ලා නැහැ. ඔබට පුළුවන්ද ඔබ කවදාවත් දැකලා නැති, අහලා නැති, විඳලා නැති, දැනගෙන නැති දෙයක් පිළිබඳව කතා කරන්න. ඔබ කතා කරන්නේ අහපු දෙයක් ගැන, දැකපු දෙයක් ගැන, විඳපු දෙයක් ගැන, දැනගත්ත දෙයක් ගැන. එතකොට මේ ධර්මතා විශයෙන් ඔබට ඔබට අංශු මාත්‍රයක්වත් යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට අපි මේ ආයතන හය නැමැති මේ කබල අසට වෙලා ඉන්නවා. එතකොට මේ ආයතන හය නැමැති කබල අසට වෙලා ඉන්න අපි හිතාගෙන ඉන්නවා අපි එළියේ ලෝකේ පවතිනවා ඒ වගේම ආයතන හයට ගෝචර නොවන ලෝකයේ පිළිබඳව අපි කතා කරනවා. ඒකෙන් මම අදහස් කළේ උදාහරණයක් කිව්වොත් බොහොම සරලවම ඔබට දැන් තියෙන අදහසක් ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නකොට ඔබ පසුපසින් පවත්නා ලෝකයේ පිළිබඳව. ඒකට ඔබ පසුපසින් පවත්නා ලෝකයේ පිළිබඳව ඔබට යම් හැඟීමක් තියෙනවා නම් ඔබට ඒක මේ මොහොතේ සකස් වුණ රූපායතන මට්ටමින් ආපු ධර්මයක් උනේ නැහැ. නමුත් ඒක මනෝවිඤ්ඤාණ මට්ටමින් ඔබට ගෙන ආපු නිත්‍ය සංඥාව මත ඇසුරු කරපු දෙයක්. එතකොට මේ මුළු ලෝකයක් කියලා ඔබ ඇසුරු කරනවා නම් ඇසුරු කරලා තියෙන්නේ ওই නිත්‍ය සංඥාව මත පදනම් වුණ ලෝකයක්. නැතිනම් ආයතන හයේ අත්දැකීමක්. ආයතන 6 පිරිසිඳ නොදන්නාකම නිසා ඔබ ස්පර්ශ ආයතන 6ම නැවත නැවත නිත්‍ය සංඥාව මත ඇසුරු කරන්නට ගියා. ඒ නිසා තමයි ඔබට එකපාරක් දැකපු දේ තව පාරක් දකින්නට හැකියාව තියෙන්නේ. ඒ තුළ ඔබට නිත්‍ය සංඥාවක් දැස ගන්න නිසා. ඒතර නිත්‍ය සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ නිත්‍ය විදිහට පවත්නා වූ විපල්ලාශය හෝ දෘෂ්ටිය කියන තැනමත් නෙමෙයි ඔබට කලින් දැකපු දේ නැවත දකින්නට පුළුවන් කියන මෙන්න මේ මනෝභාවය. එතකොට මේ කලින් දැකපු දේ නැවත දකින්න පුළුවන් කියන මනෝභාවයත් එක්ක තමයි ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ ලෝකයේ අද ඇසුරු කරන්න පුළුවන් මට්ටමක් ගොඩනගලා තියෙන්නේ. යම් විදිහකින් ඔබට ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් හටගත් ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවට ඔබට කවදාවත් මේත මොහොතකට කලින් දුටු රූපයේ පිළිබඳව නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ. ඇයි මේ මොහොතකට කලින් දැකපු රූපේ නැවත දකින්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතු නිරුද්ධ නම් ඒ මොහොතේ හේතු ටික නිසා ගොඩ නැගුණු ධර්මයක් නම් ඒ හේතු නිසා සකස් වුණ හේතු නිසා ගොඩ නැගුණු ධර්මය නැවත කවදාවත් හටගන්න විදිහක් ඇත්තේ නැහැ. මොකද ඒ ටික හේතු බින්දනකොටම බිඳී යන ස්වභාවයකින් යුක්තයි. ආපහු අලුතෙන්ම හේතු ටික සකස් වුණොත් අලුතෙන්ම ඵලයක් හටගනී මිසක කලින් හටගත්ත දේ නෙමෙයි. අපි නොඑක්වර කතා කරපු උදාහරණයක් තියෙන ඔබට මතක ඇති. පහන් දැල්ලේ ඇති උපමාව, පහන් දැල්ලේ ඇති උදාහරණය. පහනක් පත්තු වෙනකොට මේ මොහොතේ දැල් වෙන තිරෙත් තෙල් ටිකත් දැල්ලස් නිසා. තිරෙත් තෙල් ටිකත් දැල්ලස් නිසා අපිට පේනවා පහන පත්තු වෙනවා කියලා. එතකොට මේ තප්පරේ අපි දැල්වෙන තෙල් ටික නෙමෙයි ඊළඟ තප්පරයට යන්නේ. ඒ තප්පරේ දැල්වෙන තෙල් ටික tire දැල්ල නෙමෙයි ඊළඟ තප්පරයට යන්නේ. නමුත් අපි කියනවා පහන නිවුණා කියලා. අපිට තියෙන ප්‍රශ්නේ කොයි තප්පරේ තිබුණු පහනද නිවුනේ? ඇත්තටම අපිට නිවුණු පත්තරේ පහන ගැන කතා කරන්න කලින් නිවුණු තප්පරේ තිබුණු පහනක් ගැන අපි කතා කරන්න කලින් අපිට ඇත්තටම අහන්නට වෙන ප්‍රශ්නේ තමයි පත්තු වුණ පහනක් තිබුණද කියන එක ගැන. හේතු නිගති සහ හේතු ටික ඇතිකල්ලි අපි පහනක පත්තු වීම ගැන කතා කරලා තියෙනවා. ඒ හේතු ටිකම බිඳී යන ස්වභාවයකින් යුක්තයි. ඒ හේතු ටිකම ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයකින් යුක්තයි. ඒත් ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයකින් යුක්ත වෙනකොට අපිට පහනක පැවැත්ම නැති වෙලා පහන නැහැ කියලා නෑ හේතු ඇතිකල්ලි හටගත්තු ධර්මයක්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණ ධර්මයක් නිසා ඒක ඇති බවට ගන්නත් නැහැ. අන්න ඒ වගේ අපිට මේ ලෝකයේ පිළිබඳව ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන්නට අපිට අවශ්‍ය වෙනවා හේතු ඇතිකල්ලි හටගත්ත සහ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනව කියන මේ උදේවැය සංඛ්‍යාත ඥාන දර්ශනය අපිට අවශ්‍ය වෙනවා. අපිට දැන් ඇහැ පිළිබඳව කතා කළත් අපිට අන්තිමේටම ගොඩනගන්නට තියෙන්නේ ලෝකයේ පිළිබඳව යථාභූත දර්ශනයක්. අභිඤ්ඤයයි කියලා කියනකොට සියල්ල අභිඤ්ඤය ධර්මයක් කියලා කතා කරනකොට මේ සියල්ලේ අභිඤ්ඤය භාවය ගැන කතා කරන්නේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයකින්. ඒකට ඇස හටගන්න මොහොතේදී මුළු ලෝකෙම අපිට ඇහැ බවට පත් වෙලා ඉවරයි. එතනින් එහාට අපිට ගඳ සුවඳ තියෙන ලෝකෙ පිළිබඳව අපි දන්නේ නැහැ. රස ස්පර්ශ තියෙන ලෝකයේ පිළිබඳව අපි දන්නේ නැහැ. විඳීම් තියෙන ලෝකයක් ගැන අපි දන්නේ නැහැ. අපි ඇහැ කියන එක පිළිබඳව දැනගන්නකොට අපි දන්න ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් කියලා කියන්නේ. එතකොට මේ මුළු ලෝකයම හට මොහොතේ හටගෙන නිරුද්ධුණා. ඒකට ඔබෙන් තොරව ඔබට හිතෙන්න පුළුවන් ලෝකයේ තියෙනවන්නේ මේ සතර මහා ධාතු පවතිනවනේ මේ විදිහට ලෝකේ ඇති බවට ගත්ත නොඑක සිතුවිලි ලෝකේ තියෙනවා කියලා හිතපු ලක්ෂණ ඔබේ මනසට බැස ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක යථාර්ථයෙන් නෙමෙයි. ඒ ඇති බවට ගත්ත ලෝකය ඔබට ආයතනයකින් තොරව එහෙනම් විඳින්නට සිද්ධ වෙනවා. ඇහැ පැත්තෙන් ආපු ධර්මය හටගෙන නිරුද්ධ වුණා නම් එහෙනම් ඒ පැත්ත ගැන අය ඇති බවට අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි කියමු ඔබට ඇහැට වර්ණ සටහනක් ගැටීම් මාත්‍රෙම හටගෙන ඒ ධර්මයේ තුරු නැතු නිරුද්ධ වුණා නම් ඒක නැවත කවදාවත් ආය හටගන්න ස්වභාවයක් තුල ඇත්තේ නැහැ. ඒක හටගෙන ඉතුරු නැතු නැති වෙලා ගියා. එහෙනම් ඒ වර්ණ සටහන ඔබට නැවත කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඔබ මේ මොහොතේ මව පිළිබඳව සිහිපත් කරගත්තා නම් ඒ සිහිපත් කරගත්ත මව නැවත ඔබට සිහිපත් කරගන්න බෑ. මේක තමයි ලෝකයේ ඇති යථාර්ථ ස්වභාවය බවට පත් වෙලා තියෙන්නේ. එකපාරක් නාපු ගඟෙන් දෙපාරක් නාන්න බෑ වගේම එකපාරක් ඇසුරු කරපු ධර්මයේ පිළිබඳව අපිට එකපාරක් අපි ඇසුරු කරපු දෙයක් අපිට දෙවෙනි පාරකට ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ලෝකය අපිට මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන ධර්මයක්. එතනින් එහා ඔබට හිතෙනවා නම් මේ ලෝකයක් පවතිනවා කියලා ඒ පවතිනවා කියලා හිතන ලෝකය ඔබට කෙලෙසයක කෘත්‍යයක් විතරයි සිද්ධ කරලා තියෙන්නේ. පවතිනවා කියලා හිතන ලෝකය ඇති බවට ගත්ත ලෝකය ඔබට කෙලෙසයක කෘත්‍යයක් විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ආයතනයකින් තොරව ඔබට මේක විඳින්නට පුළුවන් නම් ආයතනයකින් තොරව ඔබට රූපය ගැන හැඟීමක් තියෙනවා නම් ලෝකේ තියෙනවා නම් ඒ ආයතනයකින් තොරව ඇති ලෝකයේ විඳින්නට ඔබට හත්වෙනි ආයතනයක් ගැන කතා කරන්න වෙනවා. ඇයි? 71 හටගත්තු ධර්මයේ 71 නිරුද්ධ වෙනවා නම් දැන් ဒုတိ ය ද්වය සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන්ගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ද්වයන් නිසාය විඥානං සම්භූති. මේ දෙකක් නිසා විඥානය හටගන්නවා. දෙකක් නිසා විඥානය හටගන්නවා කියලා ඇසත් නිසා රූපයත් නිසා චක්කු විඥානය හටගන්නවා. ඇහැ අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක්. රූපය අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක්. ඒකට ඇහැ නැති වෙලා යනවා රූපේ නැති වෙලා යනවා එහෙනම් ඇහැ රූප දෙක අනිත්‍ය නම් ඇහැ රූප දෙක නිසා හටගත්ත චක්කු විඥානය කොහොමද නිට්ටි වෙන්නේ ඒකත් අනිත්‍ය ධර්මයක් එහෙනම් එතනින් එහාට ගිහිල්ලා අපි කතා කළොත් ඒ චක්කු විඥාන ප්‍රත්‍යයෙන් ඉපදුණු ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශය නිට්ටි වෙන්න බෑ ඒකත් අනිත්‍ය ධර්මයක් එහෙනම් ඒ ස්පර්ශය නිසා ඇති වුණු වේදනාවක් තියෙනවා නම් වේදනාව අනිත්‍ය වෙන ධර්මයක් ඒ වගේම මනෝ ධාතු ධම්ම ධාතු ආදී දේවල් ගැන අපි කතා කරනවා නම් ඒ හැමදේම මේ මූලික කරගත්ත ඇති කරගත්ත සියලුම ධර්මයන් අනිත්‍ය ධර්මයන්. ඒකට ඒ අනිත්‍ය වූ ධර්මය හටගෙන නැති වූ ධර්මය නැවත කිසි කලයක හටගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා තමයි ඔබට එක්වරක් දුටු රූපේ නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ. ඒකට ඔබට ලෝකය කියන දේ ගොඩනගිලා තියෙන්නේ අන්න ওই විදිහට ඒ මොහොතට නම් අනිත් ලෝකයේ පිළිබඳව ඔබට ඒ මොහොතට ගොඩ නොනැගෙන ඇති බවට ගත්ත ලෝකය ඔබට විඳින්නට හත්වෙනි ආයතනයක් අවශ්‍ය කරනවා. ඔබට පිටුපසක් ඇතයි කියලා ඔබ මේ වෙලාවේදී සිහිපත් කරනවා නම් මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං කියන මට්ටමින් මනසත් ධම්මාරම්මනත් එකතු කරලා ඔබට මේ වෙලාවේදී පිටුපස ඇති ලෝකය ඔබට නිර්මාණය කරලා දීලා. හැබැයි මේ පිටුපස ඇති ලෝකය ඔබට නිර්මාණය කරලා දීලා තියෙනකොට ඒ රූපය ඉතුරු නැතුව ඒ මොහොත මේ මොහොතේම ඒ මනසත් ධම්මාරම්මනත් නැති වෙලා යනවා. ඔබ නැවත ඇති හැටියට හිතනවා නම් ආපහු හේතු ටික නිසා ඔබට ඇති හැටියට පෙනේ. හැබැයි ඒ කලින් දැනගත් එක නෙමෙයි අලුතෙන් දැනගත්ත දෙයක්. මෙන්න මේ විදිහට ඔබට පවතින ධර්මයක් නම් කවදාවත් විඳින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේම හේතුඵල දර්ශනයක්. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්‍යති. හේතු ධර්මතා ටිකක් නිසා හටගත්ත හේතු නැති වෙලා යනකොට නැති වෙලා යන ධර්මයක් තමයි ඔබට ලැබෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන බොහොම වැදගත් ධර්ම පරයයක්. සරියුත්තරුන් වහන්සේ ඒ ධර්ම පරයයම තමයි මෙතනදී අපිට දේශනා කළ දෙන්නේ. ඒකට මූලික වශයෙන් අපි කරුණු දෙකක් මෙතනදී මේ කාරණාවේදී පැහැදිලි කරගත්තා. පළවෙනි එක තමයි අපිට ඇස කන නාසාදී ධර්මයේ පිළිබඳව කතා කරනකොට ඇස රූපය කන ශබ්දය නාසය ගන්ධය ආදී මේ ධර්මයන් කතා කරනකොට යථාභූත ස්වභාවය සහ සාසෝ උපාදානීය වශයෙන් අපි රූපය අසුරු කරන මට්ටමක් කියලා දෙකක් තියෙනවා. ඒතකොට යථාභූත ස්වභාවය තමයි ප්‍රකටි පරිසුද්ධ මිදං චිත්තං කියන මට්ටමේදී අපිට ඇහැට රූපේ පේනවා ඒක වර්ණ සටහන් මාත්‍රික වුණ රූපයක්. ඒ මට්ටමේදී අපිට ඒකෙන් සැප දුක් උපේක්ෂා කියන මට්ටමක් නෙමෙයි. ඒක උපේක්ෂා සහගතම මට්ටමක පවතින දෙයක්. එතකොට අපි ඇති බවට ගත්ත රූපේ විඳින තැනක් තියෙනවා. ඒ රූපයේ දුටු ඇහැ විඳින බව තියෙනවා. අන්න ඒ මට්ටමට යනකොට අපිට ඒක ආශ්‍රව සහිත උපාදාන සහිත මනසකට ඇසුරු වෙච්ච දෙයක්. ඒත් අපි ප්‍රහාණය කළ යුතු නම් කියලා භාග්‍යතුන් වහන්සේ යම් පරයයකින් අපිට පෙන්නනවා ප්‍රහාණය කළ යුත්තේ අර දුක්ඛ සත්‍ය කියන තැනින් කතා කරපු මට්ටම නෙමෙයි ආයෝහනාර්ථයේ ඇහැ රැස් කරගන්න මට්ටමේ සමුදයාර්ථයේ ඇහැ දුරු කළගත යුතුයි. සමුදයාර්ථයේ රූපය කියන තැන දුරු කරගත යුතුයි. මේ ධර්මයන් දුරු කළගත යුතු ධර්ම. එතකොට මෙන්න මේ විදිහට අපිට අභිඤ්ඤේය ධර්මයක් හැටියට ඇහැ ගැන කතා කරනකොට, කන ගැන කතා කරනකොට, නාසය ගැන කතා කරනකොට, ගන්ධය ගැන කතා කරනකොට, රස ගැන, දිව ගැන, රස ගැන කතා කරනකොට, කය පොට්ටබ්බේ ගැන කතා කරනකොට අපිට ඔය පරයය අපිට බොහොම වැදගත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව විදිහට අපි කතා කළා ප්‍රධාන වශයෙන්ම ලෝකයේ හට ගැනීම කියන කාරණාව. මොකද මේ සියල්ල කියලා කියනකොට මේ සියල්ලෙන් එහා තවත් වූ දෙයක් ඇත්තේ නැහැ. සියල්ල නම් මේක තමයි මුළු සමස්ත ලෝකෙම. එහෙනම් සමස්ත ලෝකෙම අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අනිත්‍ය වුණ, සංකත වුණ, පටිච්ච සමුප්පන්න වුණ මෙන්න මේ ආයතන ධර්මයේ හරහා මේ ආයතන ටික ඇතුළත ආයතන 6 ඇතුළත එතනින් පරිබාහිර වුණ වෙනත් ධර්මයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා සබ්බම්බික්කවේ අභිඤ්ඤයයන් කියලා පැහැදිලි කරන මේ අභිඤ්ඤය ධර්මයේ පිළිබඳව අපිට කතා කළ හැකි වෙන ධර්මයේ කතා කළ යුතු මට්ටම තමයි ඔය ආකාරයකට ප්‍රභේදගත කරලා ගන්නවා නම් අපිට අර්ථය ගන්නට ඒක බොහොම පැහැදිලි වෙනවා. ඒ අර්ථය අපි මතු කරගත්ත නිර්ණායකයන් ඔබට හොඳට පැහැදිලි ඇති. මොකද යම් ධර්මතාවයක් පිළිබඳව අපි කතා කරනවා නම් ඒ කතා කරන ධර්මතාවය අපි පෙළ අනුසාරයෙන් අර්ථ විමසීමකින් ගත්ත දෙයක් වෙන්නට ඕනේ. ඒ නිසාම තමයි ඔබට ඒ ධම්පරියාය පිළිබඳව අපි සිහිපත් කරන්නට යෙදුනේ. සබ්බ සූත්‍රය, අදිත්ත පරයය සූත්‍රය, ඒ වගේම සලායතන සංයුත්තේ තව බොහෝ සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ ඇහැ කියන එක දුරු කළ යුතු ධර්මයක් ප්‍රහාණය කළ යුතු ධර්මයක් මේ විදිහට පනවපු බොහෝ අවස්ථා අපිට දකින්න තියෙනවා. එතකොට මේ ප්‍රහාණය කළ යුතු ඇස කුමක්ද කියලා අපි කතා කළොත් ප්‍රහාණය කළ යුතු ඇස හැටියට පෙන්වන්නේ මේ පවතින යථාභූත ස්වභාවය එහෙම නැතිනම් පසාද වත්ත භව පරියාපන්නෝ කියලා කතා කරපු අනිදස්සන සප්පටිග ඇහැ කියලා කතා කරපු ආයතනය ගැන කතා කරපු මට්ටමින් නෙමෙයි. එහෙනම් අපි ඇහැ දුරු කළ යුතුයි ප්‍රහාණය කළ යුතුයි කියලා අපි කතා කරපු මට්ටම මොකද්ද? ඒ කතා කරපු මට්ටම තමයි අපිට ඇස නැති තැන ඇස හදා ගන්න මට්ටම. ආශ්‍රව සහිත උපාදාන සහිත මනසකින් ඇහැ රූප ඇසුරු කරන මට්ටම උපාදානස්කන්ධය සකස් කරගත්ත මට්ටම අන්න ඒ මට්ටම ප්‍රහාණය කළ යුතු ධර්ම එතකොට අපි ඇයි ඒක ප්‍රහාණය කළ යුතු ඇහැ ඒක කියලා කිව්වේ මොන පදනම යටතේද? දුක්ඛ සත්‍ය පරිඤ්ඤය ධර්මයක් මිසක දුක්ඛ සත්‍ය ප්‍රහාතව්‍ය ධර්මයක් හැටියට පනවන්නේ නැහැ. මොකද ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් ගැන කතා කරන නිසා. රහතන් වහන්සේට දුක් වූ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම අනුව ගිහිලා දුක්ඛාරය දුක්ඛ සත්‍ය කියන එක කතා කරන නිසා එතකොට සමුදේ සත්‍ය ඒකාන්ත වශයෙන්ම ප්‍රහාණය කළ යුත්තක්. එතකොට සමුදේ ලක්ෂණයක් තියෙනවා අපි එදා කතා කළා අකුසල මූලයක් විදිහට නෙමෙයි ආයෝහනාර්ථයේ ඇති ලක්ෂණයක් විදිහට. එහෙනම් මේ ඇහැ කියන එක ආයෝහනාර්ථයෙන් රැස්වීමට යන හැක් තියෙනවනම් ආයෝහනාර්ථයෙන් රැස්වීමට යන රූපයක් තියෙනවනම් මෙන්න මේ ධර්මයන් පහතබ්බ ධර්මයන් ප්‍රහාණය කළ යුතු ධර්මයක්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ පරයය සහ මූලාශ්‍ර පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ යන ත්‍රිපිටකයේ යෙදෙන මේ අර්ථකථන ක්‍රමවේදයේ බලලා තමයි මේ අර්ථකථන ක්‍රමවේදයේ පිළිබඳව හඳුනාගෙන තමයි අපි මේ අර්ථ විවරණය සිදු කරගන්නට යෙදුනේ. එතකොට දැන් මේ ආයතන ටික අපි මේ විදිහට කතා කරන්නට යෙදුනා. ඊට පස්සේ අපිට නැවත ආපහු තියෙනවා තවත් අභිඤ්ඤේය ධර්ම පරයයක් රූපම් වික්ඛවේ අභිඤ්ඤයං වේදනා අභිඤ්ඤය සංඥා අභිඤ්ඤය සංඛාරා අභිඤ්ඤය විඥානං අභිඤ්ඤය අපි ආයතන ටික කතා කළා වගේම මෙතනදී ඊළඟ පරයය තමයි මේ ස්කන්ධ ධර්මතා ටිකෙත් අභිඤ්ඤය අභිඤ්ඤය ධර්ම හැටියට කතා කරනවා එතකොට රූපේ අභිඤ්ඤය ධර්මයක් එතකොට වේදනාව අභිඤ්ඤය ධර්මයක් සංඥාව සංඛාරේ විඥානය කියන ධර්මයන් අභිඤ්ඤය ධර්මයක් එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික නුවණින් දත යුතුයි. ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අපි වෙනම පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. මොකද අපි හැම අවස්ථාවකදීම ওই ධර්මතා ටික පිළිබඳව කතා කරන නිසා මේ භූත වූ යථාභූත වූ ස්වභාවය පිළිබඳව ඔබට අසා දැනගත යුතුයි. එනිසා මේ අහලා නුවණින් දැනගන්න මේ මට්ටමට කියනවා බිඤ්ඤීය ධර්මය අබිඤ්ඤීය වෙන එකට කියනවා සුතමේ ඥානය කියලා. ඒක අහලා දැනගන්නවා. මේක නුවණින් දත යුතු ධර්මයක් හැටියට මේ ස්කන්ධ ටික ස්කන්ධ පංචකයක පැවැත්මක් තියෙන්නේ සත්පුද්ගල භාවයක් නෙමෙයි. රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. වේදනාව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. සංඥාව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් ඒ වගේම සංඛාරයේ විඥානයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් කියලා අපි කතා කරන්න තියදුනා මේ කතා කරන ධර්මතා සමූහය ඇත්තටම අපිට පේනවා ස්කන්ධයන්ගේ උදේවැය කියන ලක්ෂණය දකින මට්ටමකින් තමයි අපිට අභිඤ්ඤේය ධර්මයක් කියලා කතා කරන්නේ. මේක සාමාන්‍ය ලෝකෙට පේන්නේ නෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්ම අවබෝධ කරගෙන අපිට ලෝකෙට දේශනා කරනවා. ලෝකෙට නොපෙනෙන දෙයක් විදිහට. ඒකට ශ්‍රාවකයෙකු විසින් සුතමේ ඥානය තුළින් මේ ධර්මය අහලා දැනගන්නවා. ශ්‍රාවකයෙකු විසින් සුතමේ ඥානය මේ ධර්මය අහලා දැනගන්නවා. ඒකට අහලා දැනගන්නකොට මේ ධර්මය ශ්‍රාවකයන් වහන්සේ නමකට යෙදෙන ඥානෙට කියන සුතමේ ඥානය කියලා මේ ධර්මතා ටික නුවණින් දත යුතු ධර්මයන් හැටියට දැනගන්න මට්ටම. එතකොට ඔහු ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව දැනගන්නකොට ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධය කියලා අපිට සාමාන්‍ය මාතෘකාවට එහා ගිහිල්ලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ධර්මතා ටික කිව්වේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ට කියන ස්කන්ධ ධර්මතා ටික කියලා. ඒ වගේම උපාදානස්කන්ධය කියලා කියන ඔක්කොමකටද සාසවා උපාදානීය කියලා ආශ්‍රව සහිත උපාදානීය උපාදානීය මනසකින් අපි මේ රූපය අසුරු කරනකොට අන්න ඒ මට්ටමේදී අපි කියනවා උපාදානස්කන්ධය කියලා. එතකොට රූපේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ ක්ෂණික නිරෝධයක් ඇති මට්ටමේ පවතින ස්වභාවය අපි රූපේ හටගෙන නිරුද්ධ වෙන බව. එතකොට ඒකට කියනවා ස්කන්ධ ධර්ම ස්කන්ධ මාත්‍රයක් කියලා. ඒ ස්කන්ධ මාත්‍රයේ පිරිසිඳ නොදන්නා කම නිසා ඇත්ත නොදකින කම නිසා නැවත ඇති හැටියට මෙනෙහි කරලා සකස් කරගත්ත ආයෝහනාර්ථය මගින් සිද්ධ කරගත්ත මට්ටමක් තියෙනවා නම් ඒ මට්ටමට කියනවා අපිට පංච උපාදානස්කන්ධ මට්ටම කියලා. ආශ්‍රව සහිත මනසින් නැවත ඇසුරු කරගත්ත මට්ටමක් නිසා. එතකොට ඊළඟට අපිට ස්කන්ධ මට්ටම ගැන කතා කරලා නැවත ආපහු කතා කරනවා තව පරයයකින් චක්කුම් බික්කවේ අභිඤ්ඤයයන් කියලා ආපහු ආධ්‍යාත්මික ආයතන ටික පෙන්වනවා. ඇස අභිඤ්ඤේ ධර්මයක්, කන අභිඤ්ඤේ ධර්මයක්, ගාහණය අභිඤ්ඤේ ධර්මයක්, ජීවහා අභිඤ්ඤේ ධර්මයක්, කය අභිඤ්ඤේ ධර්මයක්, මනස අභිඤ්ඤේ ධර්මයක්. ඊට පස්සේ බාහිර ආයතන ටික පෙන්නනවා. රූපේ අභිඤ්ඤේ ධර්මයක්, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අභිඤ්ඤේ ධර්මයක්. ඊට පස්සේ චක්කු විඥානය අරගෙන වෙනම විඥාන ධර්මතා ටික පෙන්නනවා. අවිඤ්ඤාය ධර්ම හැටියට. ඊට පස්සේ ආපහු ස්පර්ශය අරගෙන වේදනා අරගෙන සංඥා සංචේතනා තණ්හා විතක්ක ਵਿਚාර මෙන්න මේ ධර්මතා ටිකක් පෙන්නනවා. අභිඤ්ඤේය ධර්මතා හැටියට එකින් එකට එකින් එකට එකින් එකට පැහැදිලි කරනවා. මොකද මේ දේවල් අභිඤ්ඤේය ධර්ම හැටියට මේ විග්‍රහ කරන්නේ මේ ධර්මතා ගැන අපි කතා කරන්නේ සුතමේ ඥානයට අදාළව නිසා බුදුරජාණන් වහන්සේ නමක් විශේෂ සිත ස්වයම්භූ ඥානය සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධ කරගෙනයි අපිට දේශනා කරන්නේ. නිසා මේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අපිට පෙන්වවදාලේ නැත්තම් ඇහැ කියන්නේ මෙන්න මේ ධර්මයකට. ඇහැ කියන්නේ මෙන්න මේ ස්වභාවයේ ඇති දෙයක්. මේක හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. මේ විදිහට අපිට ආයතන ධර්මතා ටික ගැන කතා නොකළා නම් වර්ණ සටහන හටගන්නේ ඇහත් සමගමයි පෙර නොතිබීම හටගෙන එකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ දෙකීම කියන ධර්මතා ටික නිසායි ඇහැ හටගත්තේ. එහෙනම් රූපේ හටගත්තෙත් මෙන්න මේ ධර්මතා ටික නිසාමයි. එතකොට මේ විදිහට අපිට ඇහැගෙන භාග්‍යතුන් වහන්සේ නමක් ඇහැ හටගත්ත හැටිත් බිඳී යන හැටිත් අපිට කතා නොකළා නම් අපිට මේක පේන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුලින්ම මතක් කළේ අභිඤ්ඤීය ධර්මතා සමූහය ගැන කියනවා නම් අපිට මුළු සමස්ත මේ ධර්මස්කන්ධේම අභිඤ්ඤීයයි. සමස්ත ධර්මස්කන්ධේම නුවණින් දත යුතුයි. ඒකට ඒ නුවණින් දත යුතු ධර්මතා සමූහයක් තමයි මේ ආයතන ඒ වගේම බාහිර ආයතන ටික රූප චක්කුවන චක්කුව ආධ්‍යාත්මික වගේම බාහිර රූපය ඒ වගේම චක්කු සංපස්ස චක්කු සංපස්සජා වේදනා ඒ වගේම රූප සංඥා රූප සංචේතනා රූප තණ්හා රූප විතක්ක රූප විචාර ආදී වශයෙන් කතා කරන ධර්මතා සමූහයක් තියෙනවා මේ ධර්මතා සමූහයම ගැනම අපිට අභිඥයයි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු මේ ධර්මය අපි විශේෂිත නුවණින් දත යුතු ධර්මයක්. ඊට පස්සේ අපිට පෙන්නනවා පඨවි ධාතු අභිඤ්ඤයෝ අභිඤ්ඤේ ධර්මයක් තමයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ ධාතු මාත්‍රිකවත් අපි අවබෝධ කළ යුතුයි. එතකොට මෙතන සතර මහා ධාතු සහ නාම මාත්‍රිකව ඇති වෙන විඥාන ධාතු කියනකොට මනෝවිඥාන ධාතු මට්ටමත් එතකොට මේ විදිහට අපි විඥාන ධාතු ටිකත් අවබෝධ කරගත යුතුයි. එතකොට නාම රූප කියන මේ ධර්මතා ටිකම අපිට ආවරණය වෙලා තියෙනවා ඒ පරියාය තුලත්. ඊට පස්සේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආකාශ කසින විඥාන කසින අභිඤ්ඤය ධර්ම හැටියට පෙන්නනවා මේ සමතය මූලික කරගත්ත සියලුම ධර්මයනොත් අපි දත යුතු දැන් අර විදිහේ දර්ශනයක් ගැන කතා කරලා ඊට පස්සේ මේ ධර්මතාව ටිකක් පෙන්නනවා මොකද දැන් අර ගැඹුරු දර්ශනයක් සාක්ෂාත් කරගන්නට යන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා නම් ප්‍රතිපදාව සුතමේ ඥානය තුළ දත යුතුයි. ප්‍රතිඵලය විතරක් ගැන කතා කරලා එතනින් නතර කළා නැහැ. ඒ ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්න, ඒ සාධනය කරගන්නට යන්න අවශ්‍ය මඟක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඒ ප්‍රතිඵලය ගැන දැනගන්නා වගේම ඒ ප්‍රතිඵලයේ සාධනය පිණිස අවශ්‍ය වන මගත් අපි දැනගෙන ඉන්නට ඕන. ප්‍රතිඵලයේ සාධනය කරගන්නට අවශ්‍ය මඟ පිළිබඳවත් අපිට ඒ ධර්මයේ තුල ලැබුණු අවබෝධයක් ධර්මයේ තුල ලැබුණු නුවණක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි කේසාලෝමා නකාදන්තා ආදී මේ දෙතිස් ගුණ කොටාසේ පවා අභිඤ්ඤයේ ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට චක්කායතනං අභිඤ්ඤයයන් රූපායතනං අභිඤ්ඤයයන් ආපහු ආයතන මට්ටමින් ගිහිල්ලා ආධ්‍යාත්මික බාහිර ආයතනය ගැන කතා කරනවා. ඊට පස්සේ චක්කු ඉන්ද්‍රියං අභිඤ්ඤයයන් ඉන්ද්‍රිය කෘත්‍ය වශයෙන් අපි දත යුතුයි. ආයතන කෘත්‍ය වශයෙන් අපි දත යුතුයි. ඒ වගේම කාම ධාතු අභිඤ්ඤය ධාතු විදියට දත යුතුයි කාම ධාතු රූප ධාතු අරූප ධාතු ඒ වගේම භව වශයෙන් දත යුතුයි කාම භව රූප භව අරූප භව මේ සංඥා භව අසංඥා භව ඒ වගේම නේව සංඥා නා සංඥා භව මෙන්න මේ විදිහට ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව කියලා මේ රූපාරූප භූමීන් අනුව බෙදෙන මට්ටමක් වලදී අපි දත යුතු වෙනවා ඒ වගේම පඨම ධානං අභිඤ්ඤයයන් ප්‍රථම ධානය අපි නුවණින් දත යුතුයි ဒုတိ ය ධානය නුවණින් දත යුතුයි ප්‍රථම ධානය කියන්නේ කුමන ධර්මයක්ද ဒုတိ ය ධානය කියන්නේ කුමන ධර්මයක්ද ආදී වශයෙන් ඒ ධර්මතා සමූහයත් අපි නුවණින් දත යුතු වෙනවා ඊට පස්සේ පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳවත් අපි නුවණින් දත යුතු වෙනවා. අපි මුලින් කිව්වා වගේම අපි මේ කෙටියෙන් මේ පිළිබඳව දක්වගෙන යන්නේ. මේ සුතමේ ඥානය පිළිබඳව අපි කතා කරන්න ගියොත් අපිට මුළු 84000ක් ධර්මස්කන්ධයේ හැම දහම් පරයයක්ම අවිඤ්ඤීය ධර්මයක්. නුවණින් දත යුතු ධර්මයක්. ඒක අවබෝධ කළ යුතු ධර්මයක්. එතකොට ඒක අපි සුතමේ ඥානයට අයිති වෙන දෙයක්. ඒ නිසා එයින් මිදුණු කිසිම දහම් කොටාසයක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු දුක්ඛං අභිඤ්ඤයං දුක දත යුතු දෙයක් දුක්ඛ සමුදය අභිඤ්ඤය දුක්ඛ නිරෝධ අභිඤ්ඤය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා විඤ්ඤයෝ කියලා ආයේ අපිට පැහැදිලි කරලා දක්වනවා. ඊට පස්සේ ඒ අනුරූපව ගිහිල්ලා නැවත චතුරාර්ය සත්‍ය විග්‍රහයේ පරයයට ඇවිල්ලා ආපහු දක්වනවා රූපං අභිඤ්ඤයං ඔබට මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පොත ඔබ ළඟ තියාගෙන ඔබට පුළුවන් නම් මේ එක ඡේදයක් අරගෙන අර අපි කතා කළ අර්ථ විවරණයට සසඳා ඔබට බලන්නට ඔබට පුළුවන් මේ එක පරයයක් තුලම ඔබට නිවන් ප්‍රතිපදාව තමයි දක්වලා තියෙන්නේ. ඒකෝට දැන් චතුරාර්ය සත්‍ය විග්‍රහය දක්වලා නැවත ඒ විග්‍රහය අනුව ඊළඟට ආය විග්‍රහ කරගෙන යනවා. රූපං අභිඤ්ඤයං රූප සමුදය අභිඤ්ඤයෝ රූප නිරෝධෝ අභිඤ්ඤයෝ රූප නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤයෝ. එතකොට දැන් රූපේ අභිඤ්ඤේ ධර්මයක්. රූපේ දත යුතු ධර්මයක්. රූප සමුදය අභිඤ්ඤේ. රූප සමුදය පිළිබඳව අපි දත යුතුයි. රූප නිරෝධව අභිඤ්ඤේ. රූප නිරෝධය කියන්නේ මොකද්ද? රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එක අපි දත යුතුයි. එතකොට රූපය අභිඤ්ඤේ ධර්මයක් කියලා කියනකොට රූපය කියන එක අපි දත යුතුයි. කුමක්ද රූපය? එතකොට අපි අර හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ මාත්‍රිකව පවත්නා රූපයේ පිළිබඳව අපි දත යුතු වෙනවා. ඊට පස්සේ රූප සමුදය රූප සමුදය අභිඤ්ඤය. මේ රූපය සකස් වුනේ කොහොමද? එතකොට අපිට පේන්නට ඕනේ මේ හටගෙන නිරුද්ධ වෙන තැනක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත් ඉලක්කන නොදකීම කියන මේ කාරණා සමූහයක ඵලයක් තමයි අද ඇති වෙලා තියෙන රූපේ ඇති බවට ගත්ත මේ තියෙන රූපේ මේ ගස් ගල් ගෙවල් දොරවල් කියලා හදාගත්ත ධර්මය අපිට හදලා දීලා තියෙන්නේ. ඒ වගේම රූප නිරෝධෝ අභිඤ්ඤයෝ. එහෙනම් මේ රූපය හටගෙන නිරුද්ධ වෙන බව ස්කන්ධයන්ගේ ක්ෂණික නිරෝධය කෙනෙක් සාක්ෂාත් කළා නම් මේ ගස්ගල් ගෙවල් දුරවල් යාන වාහන ආදී වශයෙන් හදාගත්ත මේ රූප ධර්මයන්ගේ නිරෝධය අපිට පේනවා. රූප නිරෝධගාමිනී පටිපදාබිඤ්ඤය එහෙනම් රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අපි නුවණින් දතීපි එහෙනම් මාර්ගය මොකද්ද ප්‍රතිපදාව මොකද්ද මේ ධර්මයේ හටගෙන නිරුද්ධ වෙන බව පිළිබඳ දක්නා උද්‍යව්‍ය ඥානය පිළිබඳව අපි දක්නා සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ආදී වශයෙන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිණිස පවස්නා දෙයි කියලා අපිට නොවන තියෙනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා සමූහයේ පිළිබඳවත් අපිට තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ පරයායන් රාශියක් අපි කතා කළාට මේ හැම තැනකින්ම ඔබට දැන් හොඳ අර්ථයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. එක පරයායක් අරගෙන අපි ඔය කතා කළ අර්ථය ඔබ දෙපැත්තට බෙදලා හොඳ නුවණින් සම්මර්ෂණය කරනවා නම් ඔබට සම්පූර්ණම ප්‍රතිපදාව නිවන් දකින්නට අවශ්‍ය මාවත නිවන් දකින්නට අවශ්‍ය දර්ශනය ඔබට පැහැදිලි වෙලා තියෙයි. අපි හැමදාම සිහිපත් කරනවා වගේ මෙතනින් අපිට අවශ්‍ය කරන්නේ කොහොම හරි ධර්මයේ දන්න රූපකාණ්ඩයක් ඉගෙන ගත්ත, පටිසම්භිදා මග්ග ප්‍රකරණයක් ඉගෙන ගත්ත, තවත් එක පුද්ගලයෙක් ලෝකෙ බිහි වෙලා නෙමෙයි. ඒ පුද්ගල භාවයක් ලෝකෙ බිහි වුණාම අන්තිමේට මේ ධර්මයේ තුල පවතින්නේ මම ධර්මයේ දන්න කෙනෙක් අනිත් අය ධර්මයේ දන්නේ නැති අය. අපි තමයි නිවැරදි දේ අනිත් අය ඔක්කොම වැරදි දේවල්. ඒ නිසා මෙන්න මේ අතුක්කල්සන පරවම්බනාදී ධර්මයන් නැති වෙලා තියෙයි මිසක ඒ දේවල් ජීවිතේට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයේ පිණිස යෙදිලා නැහැ. ඒ නිසා මම මේ මේ මට්ටම් වලටපත් උනායි කියලා හදාගත්ත වැරදි සහගත කෙලෙසෙක් විතරයි අන්තිමේටම ඉතුරු වෙලා තියෙන්නේ. ධර්මයේ තුලත් පුද්ගල බව ගොඩ නැගිලා. ඒතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වෝ වගේ ඊතර වෙන්නට පෙන්නපු පසුර කරේ තියාගෙන යන බවට පත් වෙලා තියෙන්නේ. ගොඩ දෙනෙක් අද මේ උදාහරණය අරගෙන මේ ධර්මයේ රැක ගන්න හදන පිරිසට පහරෙල්ල කරන්න බලන මේ ධර්මයේ තියෙන ඊතර වෙන්න මිසක ධර්මයේ තියෙන කරේ තියාගෙන යන්න නෙමෙයි කියලා. නෑ ධර්මයේ රැකගත යුතුයි. ඒ ධර්මය ආරක්ෂා කරගත යුතුයි. මේකෙන් මේ කියන්නේ ධර්මයේ කරේ තියාගෙන යනවා කියලා මේ පුද්ගල බව දුරු කරන්න පෙන්නපු ධර්මය ධර්මයේ දන්න තවත් එක පුද්ගලයෙක් ලෝකෙ බිහි කරලා නම් අන්න ඒකේනා ධර්මයේ කියලා මේ පෙන්නපු ධර්මයේ මේ පෙතරවන්න පෙන්නපු පහුර ඒ කෙනගලා ඊතර වෙන්නේ නැතුව ඒ පහුර කරේ තියාගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒ தත්ත්වයට පත් විය යුතු නැහැ. අපිට මෙතන යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ විය යුතුයි. ඔබට මේ එක පරයායක් බලනකොට ඔබට දර්ශනය පේන්නට ඕනේ. නිවන් ප්‍රතිපදාව පැහැදිලි වෙන්නට ඕනේ. අපි මඟ වැඩි යුත්තේ කෙසේද? අපි කොතන දක්වා මේ මඟ වැඩි යුතුද? මෙන්න මේ සම්මා දිට්ඨිය මේ නුවණ ඔබට ඔබේ ජීවිතය තුළ ඇති වෙන්නට ඕනේ මේ කාරණා ටික පිළිබඳව විමසලා බලනකොට. එනිසා මේක ඔබට බොහොම වැදගත් දෙයක් හැටියට ඔබ ජීවිතයට ඇතුල් කරගන්න මේක පාඩමක් විදිහට කාරණා ටිකක් දන්න කෙනෙක් විදිහට ඔබ පත් වෙන්නට එපා ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය සඳහාම ආශ්‍රව ධර්මතා ටික දුරු කර ගැනීම සඳහාම කෙලෙස් දුරු කර ගැනීම සඳහාම මේ ධර්මපරියායන් හේතු කරගන්න කියන එකත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් හැමදෙනාටම සිහිපත් කරනවා හොඳයි අද දවසේදී අපි මෙතනින් දේශනාව නතර කරමු. කල්පනා කරගන්න මේ විදිහට යෝනිසෝ මනසකාරාදී පවත්වලා බොහොම වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගත්ත මහත්තේ මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත සින් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපි හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් ශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙන මුත්තම මේ සීල කුසලය අමා මහ නිවනේ සැනසීම උත්තම හේතු පාරමිතාවක් නෙවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් සෑම සිළු දෙනාගේම මේ ඉෂ්ඨකාරක මේ ස්ථාන දිග්ගහිත යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙවියන්පත් මේ පින් සාර්ථකමේ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු කාරණිකාවක් වෙත්වා කියලා සාදුනා. මුදුරින් දුර වේවා හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු කාරණිකාවක් වෙත්වා කියලා සාදු කියලා සිංහලම ගන්න හැමදෙනාටම තෙරුවන් සරණයි